වත්වන දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉත්ත ධම්ම සූත්‍රයේ ඉත්ත ධම්ම සූත්‍රයේ තියෙන පදයෙන් පෙන්නනවා තමන්ගේ ජීවිතයට අවශ්‍ය අවශ්‍ය යම් බලාපොරොත්තුවක් තියෙනවනේ. ඒක ඉෂ්ට කරලා දෙන ධර්ම ගුණයක් තියෙනවා. ඒක ඉෂ්ට කරලා දෙන ධර්ම ගුණයක් කිව්වහම දැරීම් ස්වરૂපයක්. ඒකයි මේ ධර්ම කියන කතාවෙන් කියන්නේ. දැරීම් ස්වરૂපය. ඒ අවස්ථාවේ දැන් අපි එකට නිදසුනක් කියනවා නම් යම් කිසි දෙයක් දුර්ගන්ධයේ වහණය වෙනවා නම් ඒ ස්ථානයේ ඒ දුර්ගන්ධය විකාශනය කිරීමට සුදුසු දැරීම එතන තියෙනවා. ඒක නිසා දුර්ගන්ධය පැතිරෙනවා. එතකොට සුගතෙන්නේ ඒ සුගඳ විකාශනය කිරීමට සුදුසු දැරීම ඒ ජලයේ හෝ වේවා ද්‍රව්‍ය හෝ වේවා තියෙනවා. එතකොට අපි මේ බෞද්ධ දර්ශනයේ ඔය ධර්ම කියන શબ્දයෙන් කියන අදහස ඊටාම සාධාරණ මේ පිළිගැනීමකින් යුක්තව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තිබෙන අදහසක් ඒ බුදුහාමුදුරු ඉස්සරහට දැම්මේ. ඒට සුදුසු දේ නැතුව ඒ දේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකයි උනවා. ඒක ක්‍රියාත්මක වෙන සුදුසු తত্ত্বය එතන හැදෙනවා. ඒතර අපි යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. අපි මේ මේ බලාපොරොත්තුව සකස් කිරීමට සුදුසුකම් අප තුල නැතුව දැන් අපි තට්ටු ගණනාවක ගියා. හදන්න යම් කිසි කෙනෙක් හිතන්න ඕන හිත වියදම් කරන්න මුදල් ඔහු ළඟ තබාගෙන සතයක්වත් අපේ නැතුව තට්ටු ගණනක දෙයක් හදන්න සිටීම නිකං දුක් පීඩා විඳීමට හේතුවක් විනා ඒයින් කිසි සුගතියක් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. එන්න ඒ නීතියමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒකට ඒ සෑම සෑම බුද්ධිලිය තුළම පවතින යම් කිසි ගොනු වෙච්ච අපේක්ෂාවක ගොනු වෙච්ච අපේක්ෂාවක ප්‍රතිඵලයක් ඉස්සරහට නිරෝලා ගන්න උවමනා කරන ලකුණු ටිකක් බුදුහාමුදුරුවෝ පෙන්වුවා භෝග වර්ණ ආරෝග්‍ය කියලා. ඒක අපි විස්තර කරා. භෝග වර්ණ ආරෝග්‍ය. භෝග කියලා කිව්වේ ඒක සකස් කර දීමට සුදුසු ආම්පණ්ඩේ ටික. දැන් යුද්ධයට යනවා නම් ආයුධ ටික ඕන. හිඟා කන්න යනවා නම් කොළඹ දක්වන යුද්ධයට යන ඒවා අරන් බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක් සටන් කරන්න යනවා නම් පොඩි ශාරීරික ශක්තියක් ඕනේ. මෙන්න මේකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ බොහොම කියලා. එතකොට ඒ අයිතිවාසිකමක් එක්ක ඉදිරිපත් වීමේදී ඔහු විසින් සකස් වෙන ඔහු විසින් සංවිධානය විය යුතු හැඩයක් වෙන්න. ඒක තමයි වර්ණය කියලා කියන්නේ. ඒ හැඩය ඒ පුජ්‍යලයාගේ ඒ හැඩය අර කාරණයට ඊටාම සහයෝගයේ පිනිස පවතින. දැන් යම් කිසි කෙනෙක් සාමාන්‍ය කොට රිජැලක් දැනගෙන මගුල් මේෂක වාඩි වෙන්න ගියොත් ඒ පුජ්‍යලයා කවදාවත් කොච්චර නෑදෑය වුණා පිළිගන්නේ. මහා දනස් ධනවතෙක් වෙන්න පුළුවන්. නමුත් අර කට්ටලේ අර ඇඳුම් කට්ටලේ අතින් ගැලපෙන්නේ. අන්න ඒ වගේ හැම ජීවිතයකම ඔහු විසින් සංවිධානය කරන පැවතුම් ස්වરૂපයට ගැලපෙන ගැලපෙන මේ කට්ටලයක් වර්ණයක් හැඩයක් ඒ ලකුණු ටික ඉස්සරහට ගන්නවා. ඒ ඔක්කොම ලකුණු එකතු වෙච්චාම තමයි මේ වර්ණයේ කියන කතාවට මේ ගොදුරු වෙන්නේ. ඊළඟට තව එකක් ඒවා ආරෝග්‍ය කියලා. ආරෝග්‍ය කියලා කිව්වේ මේ ලෙඩක් නැතුව ජීවත් වෙන එක පමණක් නෙවෙයි. ආරෝග්‍ය කියලා කිව්වේ අර ඒ තමන්ගේ අදහස සාර්ථක කිරීම දුමනා කරන උද්‍යෝගිමත් ශක්තියක් තියෙන්න ඕනේ. දැන් එදා අපි මානසික ලෙඩ ගැන කිව්වා, ඒ ශාරීරික ලෙඩ කවුරුද දන්නවද? අර ජීවිතය ඇතුලේ තැන්පත් වෙලා සකස් වෙලා තියෙන මානසික ස්වરૂප නරක ප්‍රතිඵල ලබා දෙන ආකාරයෙන් සකස් වෙලා තියෙනවා නම් ඒකට කියනවා මේ කර්ම රෝග කියලා. ඒකේ කර්ම රෝග කිව්වහම අපි ප්‍රකටව තියෙන මහා දල කොටස් ගැන එදා කතා කළා. නමුත් ඊට සියුම් ඒවා අපේ ජීවිතය ඇතුළේ තියෙනවා ඒකයි මේ අපට හරියන්නේ නැත්තේ. අපේ බලාපොරොත්තු අසාර්ථක වෙන්නේ අපේ ළඟ තියෙනවා ඒ රෝගී තත්ත්වයක්. ඒ රෝගී තත්ත්වයේ මොකද? අවස්ථාවට ගැළපෙන විදිහට ඒ හැඩය ඒ ඒ ඉදිරිපත් වීම කිරීමට සුදුසු මානසික උද්‍යෝගයක් ලබා දෙන්නේ නැහැ. ඒ මානසික දුර්වලකමයි එතන රෝගය කියලා කතා කරන්නේ. ඒ හැම එකක්ම රෝගියාගේ ලක්ෂණයේ දුර්වලකම තමයි. එතකොට මේ දුර්ලභම උඩ තමාගේ ජීවිත ජීවිතවත්ව ගෙන යන අවස්ථාවේදී කොච්චර පාඩු වෙනවද කෙනෙකුට ඉවස ගන්න බැරුව සුළු කාරණේට ඉවස ගන්න බැරුව ඒකට කලබල වෙලා ඉස්සරහට පැනලා තමන්ට මේ අනාගතයේ සිදුවෙන්න තිබිච්ච මහා ගණනාවක් ලාභ ප්‍රයෝජන නැති කරගන්න. සමහර සුළු වචනේ ඔය ඔක්කොම කඩා බිඳ ගන්න. ඒ මොනවද? ඒවට තමයි රෝග කියලා කියන්නේ. එතකොට අපේ නිරෝගී භාවය ශරීරයේ පැවැත්වීමකින් ඖෂධ වලින් කරගන්නෝ නමුත් මනසේ නිරෝගී භාවය තමයි අගේ කොට සැලකිය යුත්තේ. ඒ කියන්නේ තැනට නිසි විදිහට තමාගේ සිතුම් සංවිධානය කිරීමේ මහා බුරුල් ගතිය. ලෙඩ නැති ගතිය. හැම ඉස්සම ඒ කාරණයට එළබෙන ධර්ම ශක්තියක් තියෙනවා. එළවෙලේ ගොම ඕනෙකට පණින ගතිය නෙමෙයි ඒ කාරණයට එළඹිය යුතු යම් කිසි සංවිධානාත්මක හැඩයක් තියෙනවා ඒ හැඩේ එවලම සිතට එකාසු කරලා එයා ඒක කතා කරන්න ඕනේ මෙහෙමයි එතන හැසිරෙන්න ඕනේ මෙහෙමයි එයාත් එක්ක ගමන් යන්න ඕනේ මේ විදිහටයි මේ ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවට එක එක ආකාරයෙන් ක්‍රියා කරන්න හොඳ උද්‍යෝගයක් තියෙන ශක්තියක් තියෙන හිතක් තමයි මේ නිරෝගී භාවය කියලා කිව්වේ එතකොට අපි ඊයේ පාර ඔය තුනේ එකහස් වෙලා සිදුවිය යුතු කොටස් දෙකක් ගැන කතා කළා ශීලයයි ශීලයයි බ්‍රහ්මචර්යාවයි කියන්නේ. ඒතර ශීලයේ හැඩය අපි එදා අර කල්යාණ මිත්‍ර භාවයෙන් ශීලයේ හැඩය ගන්න හැටි කිව්වා. මොකද්ද? ඒ චිත්තට එක්කනේ හොඳ අදහස් එකයි සීලය කියන සංවර ස්වરૂපය රසසිය යුතු හැඩය ජීවිතය තුලින් මතුවෙන්නේ සිත ඇතුලේ තියෙන අර නිර්වුල් නිවැරදි ශාන්ත චිත්ත ස්වરૂප නිසා ඒ චිත්ත ස්වરૂප නොමග ඒ වගේ වැරදි විදිහට සකස් වුණොත් අර සාන්ත ස්වරූප ඔක්කොම කඩා බෙදලා දානවා. ඒක නිසා හොඳ අදහස් එක්ක තමන්ගේ සිතවිලි සම්බන්ධ කිරීමයි මේ කල්යාණ මිත්‍ර භාවයේ හැටින් එදාපේ. එතකොට එදා ඒ කල්යාණ මිත්‍රත්වය ඒ ආකාරයෙන් පෙන්නලා ඊට පස්සේ අපි බ්‍රහ්මචර්යාවට වහිනේට පෙන්නවා ඉන්ද්‍රිය සංවරය. ඒ ඒ බ්‍රහ්මචර්යාවේ කිව්වේ දැන් සිත ඇතුලේ නරක අදහස් වශයෙන් කියන්නේ ඉච්ඡා කෝධ මාන්න අහංකාර වෛර ආදී මේ නොයික් ඒවා තියෙනවා. නමුත් දැන් මෙතන බ්‍රහ්මචර්යාවේ කියන මේ කෑල්ල ගැන අපි කතා කළේ එක්තරා කුංකර වෙන්කර ගැනීමකින් යුක්තවයි. ඒ මොකද්ද? සිතේ තමන්ගේ ජීවිතය ඇතුලේ හිත ඇතුලේ බොහෝම සියුමැලි හොඳට පිරිසිදු ගතියක් එයා පවත්නවා වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේලාට තියෙන රහතන් වහන්සේලාගේ තියෙන අර වාසනා ගුණය කියලා අපි මේ ඉන්ද්‍රියන් කලක් තිස්සේ පාවිච්චි කරලා තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා එක්ක ආස්වාදයක් ලබන බලාපොරොත්තුෙන් ඒවා එක්ක අසුරු කිරීමටයි ඒ බලාපොරොත්තු එක්ක ඇසුරු කිරීමට අපි හුරු කොල්ල තියෙනවා. රූපයක් දැක්කොත් ඒකෙන් ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. සද්දයක් ඇහුනොත් ඒකෙන් ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. ආග්‍රහණ රස ස්පර්ශ මේ ඔක්කොම අපි ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. ආස්වාදී කියන්නේ පිනවීම. පිනවීම. ඒ පිනවීම අපි බලාපොරොත්තු වෙන්නේ අපි දන්නේ වෙන මොනම අතකින්වත් කොහොමද මේ පිනවීම ගන්න කියලා අපි දන්නේ. ඒකට සමහර විට මේ මතක් මේ කතාවේදී ප්‍රශ්නයක් හිතේ ඇති වෙන්න පුළුවන් ඒ එන පිනවීම මොන ආකාරයෙන් හැදෙන්නේ කියලා. ඒ පිනවීමක් හැදෙනව නෙවෙයි එතන. අපි ඒකට නමක් කියනවා පිනවීම කියලා. දැන් අපි ශබ්දයක් අහනවා. අපි ශබ්දය අහනකොට අපි ශබ්දය එක්ක අපි සම්බන්ධ වෙනවා පිනවීමක් බලාපොරොත්තු වෙයි. නමුත් යම් කිසි කෙනෙක් එකම ශබ්දය කළොත් ඉතාම ප්‍රියජනක ඔය මේ භාණ්ඩයේ තියෙන ඉතාම ප්‍රියජනක විදිහට නගින શબ્දයක් ඒකම ඇතිවුවොත් ඒ පුද්ගලයා මේ එකේ ඉඳලා දැන් අපි අපි මේ මහත්ෙක් ඉන්නවා අවදන්නාද මේ වයිලින් එක එකම සින්දුවක් ගහුවේ කියලා මිනිහ දුරින් දුරින් කියලා එන්නට ගියා එකම සින්දුව හැම වෙලේම ගහන්නේ මේ මොකද්ද මිනිහ වෙන එකක් ගහපන් කියලා ඊට දවසක් කිව්ව නෑ මේ මිනිහා හැබැයි පිස්සෙක්. ඒ මිනිහා එකම හෙන්දෝ ගහන මේක මොකද්ද මේ කියලා එක මිනිහාගෙන් ගහන. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? අර මේ ඒ අවස්ථාවේ ඒ තමා විසින් බලාපොරොත්තු වන ආස්වාදය ඒ ශබ්දයෙන් ලැබෙන්නේ නැහැ. ඒකයි ඒ කියන්නේ. නමුත් වෙන එකක් ගහන්නේ කිව්වේ ඒකෙන්වත් ලැබෙයිද කියලා බලන්න. එතකොට අර මේකෙන් ඒකට පනින සම්දිස්ථානයේ සීනෝ බලාපොරොත්තු මේ බලාපොරොත්තු අත්හැරපු ගතිය. නමුත් තව බලාපොරොත්තු වලට එල්බෙන ගතිය. ඒකයි හන්දිස්ථානයේදී ඇදෙන ක්ෂණික නිදහස තමයි අපි ආස්වාදය කියලා කියන්නේ. දැන් ඕනම නැත්තේ. දැන් ඉනිහ ඇඳුම් ඇඳගෙන ඉතාලම ලක්ෂණ ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා මම තමයි යහවල් නැට්ටුවා මේ මේ විදිහේ තෑගි භෝග ලබන තියෙනවා කියලා හිතගෙන හිටියොත් ඇත්ත වශයෙන්ම මේ ඇත්ත වශයෙන්ම මේ ඒ මනුස්සයා වෙන්නන්න බැරි. මේ පිස්සෙක් නේද කියලා. නමුත් ඒ මිනිහා නැට්ටෙක් වශයෙන් අපි පිළිගන්නේ අර දඟලන දඟලිල්ල. ඒ මොකද ඒ මිනිහා පුළුවන් තරම් හදි දාගෙන උඩ පයින්නවා දඟලනවා හැරෙනවා එහෙ වෙනවා. අර ඒ අවස්ථාවේදී අපි ජට්ටුවා දිහා බලාගෙන එක එක චලනයට අපේ හිත වැටේ. ඉතින් එකක චලනයක නොහිටි එක එක ඒවාට පැනීම නිසා අපිට බොහොම ක්ෂණික විවේක හම්බ වෙනවා යස්ස. ඕකයි මේ මෙච්චර අගේ කළා තමයි. ඒක නිසා අපි කාලාන්තරයක් ඕක පුරුදු වෙලා අපි යම්කිසි ආකාරයකින් අපි මානසික මට්ටම පිරිසිදුව තබා ගත්තත් අර ශබ්දයක් අග්‍රහණයක් ශබ්දයක් දර්ශනයක් වැටෙනකොට අර ඉන්ද්‍රියන් වැඩ කරපු හුරුවට අනුව ඒවට එල්බ ගන්නවා මොකද ඒ ඉන්ද්‍රියන් හුරු වෙලා තියෙන එක. අන්න ඒක තින තීනතා භ්‍රමචර්යාව කරන්න බෑ. භ්‍රමචර්යාව කරන්න බැරි කියන්නේ ඒ අපිරිසිදු භාවයේ ඒ අනුසාරින් නිවිත සිතට එක් එක් මේ එක් කරනවා. මොකක්ද අපරිණිතාවය? අර ඒක දිහටියක් වෙලා බලයිදල මොකක් හරි එකේ දොස්පරොස් හිතලා ඔයිට වඩා ගාම මෙහෙ වෙනවනේ කියලා ඒ නිකම්ම ඇදී යනවා. එතකොට මේ පුද්ගලයා මේ භ්‍රමචාරී පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි කිව්වේ මොකක් නිසාද? අර ඒ ආදීනව ඒකේ සලකලා හිමින් හිමින් හිමින් හිමින් මෙයා නිරන්තරයෙන් ඒවැ දොස් සිතට දෙනු. ඕකේ මෙන්න මේකයි ආදී ඒකේ ආදීනෝ පෙන්නමින් සිතත් එක්ක එක මිශ්‍ර කරනකොට අර දැනීම තමන්ගේ මනෝධාතුවේ ඒ තැම්පත් වෙලා තියෙන දැනීම බලවත් වෙනකොට එහෙම රූපයක් දර්ශනයක් ඒ වෙනකොටම ඒකෙන් වැඩක් නෑ ඒකෙන් මොයි කියන අදහස ඉෂ්ට වෙන්නේ නෑ කියන හැඟීම මනෝධාතයෙන් දුන්නාම එයාගේ ඉන්ද්‍රිය නිකාම්ම හැදෙනවා කරවන්න ඕනේ එතකොට දැන් අර මුලින් කියපු මිත්‍රත්වය තමයි මේ මෙතන ඉන්ද්‍රිය සංවරයට උපකාර වෙන්නේ කියන එක මෙන්න මෙතෙන්දි පෑන්නේ. ඔන්න එතකොට කතා කළේ ගියපාර කරපු දේශනාවේ සාමාන්‍ය පුංචි සාරාංශය. එතකොට මේන් වෙන්නගෙන ඉන්නේ මොකද්ද? මේ ජීවිතය තමාගේ අදහස් ඉෂ්ට කර දෙන්න දීම සඳහා සංවිධානය සංවිධාන විය යුතු අංගෝපාංග ටික මේ බුදුහාමුදුරු ඉස්සරහට දාන. දාලා පෙන්නනවා ඒ අංග පවත්තන්න මේ සකස් වීම තියෙනවා. ඒ අංග පවත්තන්න මේ සකස්ව තියෙනවා නේදලා අනිත් පැත්තෙන් ඒක සකස් කරන ආකාරයෙන්. සකස් කරන ආකාරය එතකොට අදට තියෙන්නේ මිත්‍ර භාවය කියන එක තව කොටසක්. එතකොට බ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී කියන ලක්ෂණයෙන් පස්සේ මේ ඉදිරිපත් කරන මිත්‍ර භාවය කියන එකක්. එතකොට මිත්‍ර ඒ මිත්‍රත්වයේ කියන කතාවේ එනකොටම හැම වෙලෙම තමාට සහාය පිණිස පවතින සහාය පිණිස පවතින අයිතිවාසිකම මේ මිත්‍රත්වය කියලා කියන්නේ. එතකොට මේ කියන මිත්‍රත්වයක පාප මිත්‍රත්වයක් නෙවෙයි මේ කතා කරන්නේ. කල්යාර මිත්‍රත්වයක් ගැන මේ කතා කරන්නේ. එතකොට පාප මිත්‍රය කියලා හිතන් යම් බෙදුමක් යම් කොටස් කිරීමක් තිබුණා නම් ඒ කියන්නේ ඒ ආශ්‍රය කිරීම නිසා තමන්ව පීඩාවට පත්වන නිසා ඒ ඔක්කොම පාප විතර කියලා කිව්වා. ඒක සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ව වෙන්න ඕනේ ඒ ජීවියෙක්ම වෙන්න ඕනේ නැහැ. අප්‍රාණික වස්තුවක් වෙන්නත් පුළුවන්. ඒක ඇසුරු කිරීමෙන් තමන්ට මානසික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ පීඩා ලබා දෙන හැඩ සංවිධාන වෙනවනේ. ඒකට තමයි පාප මිත්‍ර සියලුම. ඒක අපි සාමාන්‍යයෙන් කතා කරනකොට සජීවී වස්තුවක් තමයි මේ මිත්‍රත්ව එකක් කතා කරන්නේ. සජීවී වස්තුවනේ. තමාගේ අතුලට වැටෙන මොකක් හෝ වේවා මේ මිත්‍ර භාවයට මේ මිත්‍ර භාවයට සම්බන්ධයි. ඒතකොට ඒවෙන් සමහරු දුකක් විඳිනවා, සමහරු සැප විඳිනවා, නොඑක් ආකාරවල විඳින්න ලබා ගන්නවා. එතකොට දැන් මේ මෙතන පෙන්වන මිත්‍රත්වයට මේ නිරන්තර මේ අවි සංඝාත මේ සංඝාදයක් ගැන කතා කරනවා මිත්‍රත්වය පවත්තන්න නම් ඒ බාහිර ඒ තමාගේ ඒ තමාගේ සහායක් නැත්නම් ඇසුරට සම්බන්ධ වුණා වූ එක මේ අවිසංවාදය කියලා කිව්වේ තමන්ගේ ජීවිතේට ඒ වස්තුවේ හෝ ඒ ද්‍රව්‍යයෙන් හෝ මොකකින් හෝ වේවා තමන්ට දුකක් නොවන පිළිවෙලට තමාගේ වාක් සංවිධානය එතකොට වාක් සංවිධානය කිව්වහම මේ කියන්නේ වචන සකස් කිරීම දැන් අපි පුතුවක් අණ්ඩක් කැඩිච්ච පුතුවක් අපට හම්බ වෙනවා අම්බිච්චා මේ පුතුව එක්ක අපි කතා කරන්න යන්නේ කතා කරන්න යන්නේ නමුත් එතන ඒ අණ්ඩ කැඩිච්ච පුතුවේ තියෙනවා අර කියන බුද්ධලාව දුකට වටන පැත්තකුත් තියෙනවා දුකට නොයට නොයට පුතුව පුතුවෙන් තමයි පීඩන නොදින පැත්තකුත් තියෙනවා මෙතන මිත්‍ර භාවය කියලා කතා කළේ හැම වෙලේම මේ ලෝක ධාතුවේ හැම වස්තුවකින්ම අවිඥානික සවිඥානික කියන හැම වස්තුවකින්ම තමාගේ ජීවිතයට පීඩනයක් ලැබෙන ආකාරයේ ඒ ඒ අසුර සකස් නොවෙන්න තමාගේ වාග් විඤ්ඤාති හැදෙන්න මේ වාග් විඤ්ඤාති හැදෙන්නේ කියන්නේ දැන් ඔන්න අපිට අණ්ඩක් කැඩිච්ච පුටුවක් හම්බෙච්චාම අපෝ මේක අණ්ඩක් කැඩලා කවුද මේක මෙතන තිබ්බේ බුදුව විදිහේ මිනිස්සු නේද මෙතනත් මෙව්වා තියනවා ආදී වශයෙන් වචන මහා රාශියක් නොකියුමට හිතෙන් ගලාගෙන ඉන්න පුළුවන් ඒකේ මොනවද තියෙන්නේ શબ્දවල කවුද මෙතන තිබ්බේ මොකද්ද මේකත් මෙතන තියෙන එකක්ද මේ ඔක්කොම මේ શબ્දවලින් පෙන්වන්නේ මෙයා දුක් විඳින බව ඒ වචනේ ශබ්ද සකස් වීම වලින් පෙන්වන්නේ එයා දුකින දුක් විඳින බවයි ඒ කුටුව නිසා. ඒතකොට ඒක ශබ්ද කොල්ලා කිව්වොත් බාහිර විඤ්ඤාණයට පේනවා මේ මනුස්සයා මේ පුටු කවල අන්දක් නැති පුටු කවල නිසා කොච්චර වේදනාවක් විඳිනවද අරගෙන අවුලියටත් බයිනවා මෙතන හොඳ මේ සූසුසුසුකම් කතා කරනවා මේ පුටුව මුද්දන්නේ කියලාට බාහිරයක් කියලා ගන්නවා මේ පුටු කබල අල්ලගෙන මිනිහ දුක් විඳිනවා එතකොට ඊ පුටුව මෙයාට පාප මිත්‍රෙක් ඒ පුටුව මෙයාට පාප මිත්‍රෙක්. ඇයි? මේ පීඩාව ලබා දෙන්නේ කවුරුද නෙවෙයි. අපේ ළඟ තියෙන සකස්වීම අපි සකස් කරන ආකාරයටයි පීඩාව ලැබෙන්නේ. හෝසන සිල් ලැබෙන්නේ. එතකොට මෙතන පෙන්නපු ඉත්ත ධර්ම කියන පදයෙන් පෙන්නපු මේ කාරණය එයාගේ අදහස ඉෂ්ට කරන නොදෙන ධර්මයක් අර පුටුවත් එක්ක ආශ්‍රය කරමින් පුටුව ඇසුරු කරමින් මිනිහා පාවිච්චි කරන බව මෙතන පෙන්නනවා අර සකස් වෙන වචනවල තියෙන ගුරු ඩප්තේ උඩ එතකොට දැන් ඒ පාප විතර සීල දැන් මෙතන තමන්ට අව අවහෙන්නේ අහිතකර ස්වરૂපයක් නැති අවිසංවාදයේ කියලා අහිතකර ස්වરૂපයක් නැති සම්බන්ධතාවයක් ගනුදෙනුවක් මෙතන තියෙන්න ඕනේ මේකු තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ ඇසුරේදී තමාට අර තමා බලාපොරොත්තු වෙන සකස් වීම ජීවිතවල සකස් වෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම හැම ධර්මයකින්ම බුදුහමෝ දෙන්නන්නේ ඒ කාටවත් දොස් කියන්නවත් කාටවත් මේ කාරණේ පවරන්නවත් එපා තමාගේ වැඩ ගැන තමා වග තියා ගන්න ඕන තමා ඒක සකස් කරගන්න. තමා පාදන කොට මේ වපුරන ඒවයි තමාට කණ්ඩාම්මේ. ඔන්න ඕකයි මේ ඉස්සරහට දාන්නේ හැම වනපදයක් අස්සෙම. ඒකට දැන් මේ පුජ්‍යලයා අර අණ්ඩ කැඩිච්ච පුටුවත් එක්ක ආශ්‍රය කිරීමේදී කල්යාණ මිත්‍ර භාවයකට අයිති. සැපය, තනසිල්ල, ප්‍රීතිය, භුක්තිය ඉන්නේ කොහොමද? මේ සෑහෙන කාලයක් මේ සේවය කළා දැන් කකුල ගිරලා තියෙන හින්දා ඒක කැඩිලා තියෙනවා. ඉතින් කවුරු හරි දන්නේ නැතුවයි මේක වෙනස් වෙලා තියෙන්නේ. මේක තවත් ලී කැල්ලක් මේකට හයි කරගත්තොත් තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අනේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේක යූස් කරන්න හොඳ නෑ. කියන සනසිලිදායක වචන හුවම වචන සංවිධානයක්. අර පුටුව සඳහා ආවනම් එයාට ඒ පුටු අණ්ඩ කැඩිච්ච පුටුව කල්යන්නේ ඇයි? ඒක ආශ්‍රය කරමින් මිනිහා දුකක් විඳිනවා. මෙන්න මේ දුක නොවින්දේ මොකක් නිසාද? දුකක් නොලැබුණේ මොකක් නිසාද? මෙයාගේ අර අවකපන විදිහට මගේ වාක් සංවිධානයේ අවදි වුණේ. එතකොට මේ වාක් සංවිධානය කියන්නේ වචී විඤ්ඤාප්ති කියන්නේ මොකද්ද? සිතිවිල්ලක තියෙන අදහස දැනෙන තැනට මතුවේ. ඕකයි මේ වචනේ කියන කතා කරන්නේ. මේක උග්‍ර වෙච්චාම විකාශනය වෙලා පිට පිට බින්දෙනවා. එතකොට දැන් ඔය අනුසාරයෙන් බලනකොට දැන් අතීතේ මහා පරණ සිද්ධියක් ගත්තොත් දේවදත්තව මහණ දේවදත්තේ ආශ්‍රයේදී බුදුහාමුදුරෝ ඇත්ත වශයෙන්ම උන්වහන්සේට කිසි අමුත්තක් නැහැ. ඒක ඉතින් කෙලෙස් නැති නිසා අපි ඒක කෙලෙස් පැත්තම ටිකක් නවත්තලා උන්වහන්සේ දේවදත්ත ගැන ඒ කෙලෙස් ඇතත් නැතත් එයා හිතේ කොහොමද කිව්වොත් මේ මිනිස්යා සංසාරයේ අනාදිම කාලයක් දුක් විඳිනවා නමුත් මේ මිනිහාගේ ජීවිතය ඇතුලේ තියෙනවා මේ සංසිල් ලබන්න ශක්තිය. ඕක මතු කරගන්න බැරුවයි මේ මිනිස්යා දඟලන්නේ. කමක් නැහැ මේ මිනිස්යාව මහාන කළොත් මෙයාගෙන් නොයි කරදර කරන වර්ගයේ පුජ්‍යලේ ඒව කමක් නෑ. මම මෙයාට සනසිල්ලක් ලබා දෙන්න ඒ ඔක්කොම කරදර වලට මුණ දෙනවා ඉතින් මෙයාට මට එහෙම ඇති කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් එයා නොයි ගුරු දෙගලින් දඟලයි. එච්චරයි. ඒ බුදුහාමුදුරුවෝ දේවදත්ත ගැන හිතපු ආකාරයේ ඒ කෙලෙස් නැති නිසායි කියලා අපි සමාවට කාන්නේ ගන්න. නමුත් අපි අපිට දේවදත්ත කියන වර්ගයේ කෙනෙක් හම්බුනොත් දේවදත්තගේ වර්ගයේ ඕන හැටි ඉන්නවා දැන් නම් බහුල වශයෙන් ඉන්නවා ඕන හැටි හොයාගන්න පුළුවන් ඉස්සර බොහොම අමාරුයි බලාතුරකින් හිටියේ දැන් නම් ඉතින් බොහොම ලාභයි එතකොට මේ ඒ தත්ත්වයේ කෙනෙක් අපිට ඕන හැටි නිතරම වගේ අසුර කරන්න හම්බ වෙයි එතකොට මේ පුද්ගලයාගේ පැවතුම් කතා එයාගේ নানা ආකාරවල සංවිධාන අපේ සිත් දැන විදුම් මෙති කිරීමට හේතු මේ මොකද මේ? ඒ අවස්ථාවේදී මේ කුජලයාව පාවිච්චි කරවි. අපට සැනසෙන්න තරම අපේ ළඟ දැනීම නැතිකමයි දැනීම කියන්නේ අපි එක අවදි කරලා ගන්න නැති වරදයි ඔය වෙලා තියෙන්නේ. ඒත් ඊටාම සිත්නරක් කරන වචන කතා කරන හැසිරීම අන්තිම කබල් තත්ත්වයෙන් පාවිච්චි කරන ඒ වාගේ මිනිහාගේ හැදරුවාදී කෙනෙකුගේ හිතක් කේන්ති කරන ස්වරූප ඇති පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන් සමහර ඉන්නවා දැක්ක හැටි කේන්තියක්. ඒ මිනිහා මුකුත් කළා නැහැ. දකින්නකොටම කේන්තියක් පුජ්‍යලෙ. මොකද මිනිහාගේ කර්මෙට එයාගේ ශරීරේ මූණ අනහය අරවම පිටලා තියෙන්නේ අනුන්ව රිද අනුන්ට රිදුම් ගන්න පුළුවන් පිළිවෙලට. ඉතින් ඒ පුජ්‍යලය හෝ වේවා ඒ වෙන ස්වරූපයක් ඇති. ඔය ඔක්කොම එක්කව ඉච්ච පුජ්‍යලයක් හෝ වේවා. ආපියට අර කුකුවට දුන්නේ අර දේවදත්ත පිළිබඳව බුදුහාමුදුරුවෝ දුන්න නිගමනය දෙන්න පටන් ගත්තා. මොකද? ඒක යාගේ අයිතිවාසිකම. ඔය මූණ කරලාගෙන උස්සගෙන ඉන්නේ මම නෙවෙයි. ඒකේ මනුෂ්‍යයා රට දෙවිච්ච මූණ. නමුත් සංසාරේ කවදා හරි ලෝතුරා බුදු වෙන වීම හෝ පසේබු නැත්තම් රහත් වෙන කුජලේ. අද දැන් සාමාන්‍යයෙන් බෝධිසත්ව අර කුසජාතිකේ ඒ කුසාත්නේ ඊටම අප්‍රියජනක ස්වරූප කුච්චලේ කියලා. නමුත් අන්තිමට කුණ්ණහන්සේගේ දුව ලෝකය භෞතික කරන සුවක් හම්බ වුණා. එතකොට ඔන්න ඔය විදිහ එහෙම් මෙහෙම් හප්ප හප්ප කෑලි දදා. අර දර්ශනයෙන් තමාට ලැබෙන රිදුම් යම් තරමක් මතුවෙනවා නම් ඒ රිදුම් තමාට නොලැබී ඒවාට සැනසෙල්ලක් ලැබෙන වාක් ස්වરૂપ නැත්නම් වචන ස්වરૂપ අදහස් ස්වરૂප මේ සිතට දෙමින් ඒ වස්තුව ආශ්‍රය කරන්න පටන් ගත්තොත් වෙන්නේ මොකක්ද? ඒ විදිහේ දර්ශන සසරේ නිවන් දකින්න තුරු කවද හම්බ වුණා? කවද හම්බ වුණත් එයාට කිසි විදුමක් නැහැ. මේ ජීවිතේ නිවනයි. මේ සංසාර ගන්නවයි කියන්නේ අපි කියනවා අපි කාලාන්තරයක් සංසාරේ පාරමී පුරන්න ඕන. එතකොට තමයි අපි සසර දුකෙන් මිදෙන්නේ කියන කතන්දරේ නම් අපි ළඟ හොඳට බොහෝම සැරෙන් පාවිච්චි වෙනවා. නමුත් ඒක ක්‍රියාවට වැටීමේ අංශකයට වැටෙනකොට අපි නිකන් අනපන්දිත බුද්ධිලේ බවට පත් වෙනවා. එහෙම නෙවෙයි. එවැනි වස්තු අපට හමු වෙනකොට යම් කිසි දෙයක් ඉගෙනගෙන ජීවිතයට වටිනා දෙයක් එක්කාසු කරගන්න පුළුවන් ලොකු උපකාරක වස්තුවක් හැටියේ අපි කල්පනා කළා. මේ දර්ශනේ මට මෙහෙම අප්‍රසාදයක් මතුවෙනවා ඒ අප්‍රසාදයේ නැතුව මේ කුජලියගේ දර්ශනයකට පාවිච්චි කරගන්න හම්බුනොත් මහා ලොකු විභාගයෙන් පාස් වෙනවා ඩිප්ලෝමා ගහුවා වගේ මහා ලොකු සමර්ථකමක් ඇති වෙනවා මොකක්ද ඒ සමර්ථකම ඒ විදිහේ සාමාන්‍ය සුළු සමර්ථකමක් නෙවෙයි අනන්ත අප්‍රමාණ සසර නිවන් දකින තුරු මේ වාගේ මෙරිලා මරණයෙන් පස්සේ හෝ මරණය ඉස්සෙල්ලා හෝ තවත් අප්‍රමාණ මේ විදිහේ හැඩ රූප වර්ණ මේ ආකල්පයේදී කුජලයක් නම් වෙනවා. ඒතකොට මේ හැම අවස්ථාවකම අපි කලේ මොකද්ද දුක් විඳපොයි. යමන්තම් කුජලෙක් දැක්කම මෙතන ගිනි ගන්නවා. ඒ නිසා දැන් මේ ආකාරයෙන් ඒ ගින්න නැතුව මේ විදිහේ දර්ශන, මේ විදිහේ ක්‍රියා, මේ විදිහේ නොයිකුණු වචන වචන මේ ඔක්කොන්ටම මූණ දෙන්න මම මේ මේ මේ පුද්ගලිය ආශ්‍රයෙන් මම මේක හරිගස්ස ගත්තොත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතුවා නම් යම් කිසි කෙනෙක් අන්න ඒ පුද්ගලයා ඒ පුද්ගලයා මිත්‍ර භාවය කල්යාණ පැත්තට හැරිලා අර කියන අවිසම්මාදය කියන්නේ. Tamanta අනර්ථයක් නොවන විදිහට. ඒ පුත්ති ඒ වස්තුව පුජ්‍යලය. හරි මොකක්කෝ ගැන සමාධි සිතුවිලි පහල කරන්න Tamanta පුළුවන්කම ඇති උනාද ඒ ඇතිවීම ඒ ඇතිවීම උඩයි මේ මිත්‍රත්වයේ කල්යාණ භාවය වුණා. එතකොට කිසිම විදියකින් බෑ වෙන මොනම විදියකින්වත් කල්යාණ මිත්‍රයෙක් ලෝක ධාතිය හොයන්න. ඒ ඇඳලි එක එක වෙලාවට මේ වස්තු ඒ හේතුන් නිසා নানা ආකාරවල වෙනස් වීම වලටපත් වෙනවා. ඒක ලෝක ධාතිය කාටවත් කරන්න පුළුවන් එකක් නවත්තන්න බෑ. ඉතින් ඒ කිරණ හැටියට ඒ හේතු වල බලපෑම් වල හැටියට ප්‍රතිඵල මත වෙනවා. සමහරවන් මිදී කිනාවේ, සමහරවන් කුකුරු හැලිය ඇලින්දී, සමහරලාට අනුමිදොස් කියයි, සමහරලාට කෙනෙක්ගේ ගුණ කියයි. මේක නිරන්තරයෙන් අර පෙරළියේ ප්‍රතිඵලයේ වෙන්න. ඒක නිසා ඒ පෙරළිය නවත්තන්න බැරි නිසා පුද්ගලික වශයෙන් අපට උදව් කරන අපට නිරන්තරයෙන්ම අපට ඕන විදිහට ජීවත් වෙන සබතුම් පවත්තන පුද්ගලයෙක් කවුරු හරි නැහැ. ඒතකොට ඒ එහෙම වුණා අපේ ලෝකෙ නිසා දුක් විඳින්න. ඒක නිසා දැන් මේ ඇති හොඳකුත් නැහැ. හොඳ නරක දෙකම ඒ ඒ පුජ්‍යලයන්ට තනිතනි ඒ ඒ එයාගේ පැවතුම් වල ස්වરૂපයට අනුව ඔහුට හිමි වෙනවා ඇති. නමුත් එක පුද්ගලයෙක්ම පුද්ගලයෙක්ම මට කිසි පීඩනයක් නැහැ. මට මෙතෙක්කල් මම පීඩා ලැබලා තියෙන්නේ මම පීඩා දීලා දිනවට. ඒ පීඩානු දුන්නේ මොකක් නිසාද? පීඩා දුන්නේ මගේ නොදැනීම. දැන් නම් දවසකද දැනගත්තා. ඒ දැනගැනීම තමාගේ යහපතට හේතු වන බව ඔන්න ඊළඟ කොටසෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ මොකද්ද? බාහු සත්‍ය කියන කවතුන් ස්වરૂප බාහු සත්‍ය. ඒකට මේකට කියන්නේ බොහෝ දේ දන්නා බව කියන එක. ඒකට ඔය බාහු සත්‍යං සිප්පංච මිනියෝජ සුසික්තෝ කියලා මංගල සූත්‍රයේ තියෙන ඒ කෑල්ලත් මේකම තමයි. ඒකට මේ බොහෝ දේ ඇසූ පිරු ඇති බව කියලා ඕකට ඉතින් ඒකට අර්ථය ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් බොහෝ දේ ගැන කිව්වහම එහෙනම් මේ ලෝක දහතියේ අප්‍රමාණ දේ දේවල් තියෙනවා. ඒ වගේම තව හොයලා නැති කාටවත් එහෙම ඉක්මනට හොයන්නත් බැහැ. අප්‍රමාණ සත්කලවල් තියෙනවා. ඉතින් මේ <clears throat> බුදුහාමුදුරුත් අදාලා අනන්ත අප්‍රමාණ. දැන් මේ රෝතමානී අය කියනවා හැදෙන සක්වලවල් තියෙනවා හැදිලා කැඩෙමින් යන ඒවා තියෙනවා ඒ ආදි වශයෙන් නොඑක් විවරණ ඒ ගැනදී. එච්චර දේ දැනගන්න මේ බාහුසත්‍ය බොහෝ දේ දන්නේ කියලා කිව්වේ මොකද්ද? ඒ අවස්ථාවට උචිත. ඒ වෙලාවට ගැළපෙන දෙයිනේ දැනීමට ප්‍රයෝජන වේද? කොච්චර දැනේ? දැන් යම් කිසි කෙනෙක් බොහෝම කාරණා පුතපතේ කාරණා නම් විද්‍යාව පිළිබඳව නොඑක ඒවා දන්නවා. නමුත් කෙනෙකුගේ හිතක් නොදෙන්න කතා කරන්න දන්නේ. කොච්චර විද්‍යාව දැනගෙන හිටියද? කොච්චර සල්ලි තිබුණා? මෙයා කොයිතරම් දැනීම දිනුණා කතා කරපු හැටි ගුටි ගන්න. ගුටි ගන්න නැත්නම් බැලුම්ක් තාන්නේ. එසේ නැත්නම් තීන හිතවත් භාවය හොනති කරගන්න. එයාගේ අර දැනීමෙන් කිසිම නැති වැඩක්. එයා පොත් අප්‍රමාණ කියලා දී. ඒවා තියෙන පිටුවයි නම් කියන්න පුළුවන්. නමුත් කිසි වැඩක් නැහැ. අර බුද්ධලත් එක මිනිත් 10ක ඇතුළක් හොදාකාර කරගන්න බැයි නම් එයාගේ දැනීම කිසි වැඩක්. මේ කියන්නේ මොකක්ද ධර්මදු කලින් කිව්වේ කීප එකට සම්බන්ධ කාරණයක් මේ බුදුහාමුදුරු බාහුශක්ති කියන වචනේ පෙන්වන්නේ මිත්‍ර භාවයට උපකාර පිණිස පවතින ප්‍රවතුන් ස්වરૂපය. දැවීම් ස්වરૂපය. මේ දැවීම් ස්වરૂපය පුජ්‍යලියුකට කවදාකත් ළඟ ඉඳගෙන උගන්වන්න පුළුවන් කමක් නැහැ. මොකද කෙනෙක් ඊ අවස්ථාවේදී මේ පුජ්‍යලයන් තනි තනිව අතුරු කරන්න හම්බුන දේවල් අනන්ත ඒතොර ඒවා ඒවා තුලින් මතුවෙන ස්වરૂපන. ඒ වගේම ඒ ස්වરૂපයක ඒක ඇසුරු කරන පුජ්‍යලයාගේ සිත් වැඩ කරන ආකාර විවිධයි. විවිධයි කියන්නේ එක පුජ්‍යලයේගේ සිතිවිලි මාධ්‍ය කවත් පුජ්‍යලයේගේ ඇති වෙන්නේ නැහැ එකම නිමිත්ත උඩ. දැන් අපි කියමු යම් කිසි කෙනෙක් ඔන්න පත්තය පැටුණයි කියලා කිව්වොත් ඔතන මෙතන යම් ධර්ම සෙනගින්නවා නම් ඒ පත්‍යය පිළිබඳව සිතිවිලි පහල කරන්නේ එක එක ආකාර. මොකද ටිකක් දුරින් ඉන්න එක්කෙනා මොකද්ද කියන්නේ? ළඟ ළඟම ඉන්න එක්කෙනා කියන්නේ අපේ මේ පත්‍යය කරන කය දන්නේ නැහැ කියලා හිතයි. ටිකක් එහාන් ඉන්න එක්කෙනා කියන්නේ ඔගල්ලම විසිකොන්නවා කියලා. එයා පෙහිච්ච එකක් කියනවා එයාට බෑ කරුණා. මොකද අන්නේ එක එක විදිහේ ඒ වස්තුවත් එක්ක ආශ්‍රේත වෙන්න දුර ප්‍රමාණය හැඩ ප්‍රමාණයට අනුව එකම දේ කියන নানা ආකාර අදහස් පාන. ඒක නිසා ඒ ඒ පුජ්‍යලයන්ගේ පැවතුම් ඒ හැඟීම් එක එක ආකාරයට පෙරලි පෙරලි යන නිසා අර මේ පුජ්‍යලීගුගෙන් බලාපොරොත්තු වෙන්න අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන අයිතිවාසිකම් ලබන්න බෑ. ඒකට මේ පෙන්වන්නේ මොකද්ද? ඒ අර කලින් කිව්ව මිත්‍රත්වය, කල්යාණ මිත්‍රත්වය තමාට යහපත සලසන සම්බන්ධය. යහපත සලසන සම්බන්ධයයි මේ කල්යාණ මිත්‍රත්වය. කියලා බොහෝ දේ දැනගන්න ඕනේ කි ඒ වෙලාවට ඒ ඒ පුජ්‍යලයයි ඒ තමාට අයහපතක් නොවේද විදිහට කතා සංවිධානය කරන හැටි ක්‍රියා සංවිධානය කළ යුතු පිළිවෙල දැන් අපි කියමු යම් කෙනෙක් ටිකක් මුතු ස්වරූපෙන් ආ මුතු ස්වරූපෙන් ආවත් පස්සේ අපිට බෑ සාමාන්‍ය මිනිස්සුත් එක්ක තියෙන ඇසුරු කරන ආකාරයත් එක්ක බෑ. එයාගේ ඒ වෙලාවට එයා ඉදිරිපත් වෙන කරුණු වලට වලින් අපිට අනර්ථයක් නොවෙන්නේ අවස්ථාවේ. පුළුවන් විදියට වචන පැතිරීමුත් ඒ අවශ්‍යව ඔක්කොම එයා සංවිධානයේට ඉදිරිපත් කරනවා කරලා හිටන් එයින් තනතිරියක් ලබනවා නම් ඒකාන්තයෙන්ම ඒ අවස්ථාවේ ඒ අසුර පිළිබඳව ගත යුතු බොහෝ දේ දන්න කෙනෙක්. ගත යුතු බොහෝ දේ දන්න කෙනෙක් නිසා ඒ අවස්ථාවේදී යාගේ අර බේරුම හදාගත්තා. මේ බොහෝ දේ කියන්නේ එක වස්තුවක් ඇසුරු කිරීමේදී ඒ වස්තුවක් එක්ක තමාගේ සනසිල්දායක පැවැත්ම සංවිධාන කරගන්න ඒ වස්තුව එක්ක යම් ප්‍රමාණයකද කරුණු ඉදිරිපත් කරන්නේ ඒ කරුණු වල සාර්ථකත්වයට අනුව එයා ඒ අසුරු කිරීම පිළිබඳ බොහෝ දේ දන්නවා කියලා තීරණය ඒ ඒ වස්තුව පිළිබඳව බොහෝ දේ දැනීම නිසා මේ ලෝක දහති ලෝක දහසේ තියෙන ඔක්කොම දේවල් දැන ගැනීම නෙවෙයි. ඒවා එකක්වත් ප්‍රයෝජන නොවන ඒවා අප්‍රමාණීතින්. නමුත් දැන් ඒ අනුසාරයෙන් ඒ පැත්තෙන් නැත්තම් ඒ මාත්‍රකාව යටතේ අපි ගත්තත් Tamange දෙමව්පිය. දැන් මව්පිය දැන් පියාව ගත්තොත් නැත්තම් මව ගත්තොත් ඒ මව් පිළිබඳව බොහෝ දේ අප්‍රමාණදී ඒ පුතාට හෝ ඒ ඒ දරුවාට දැනගන්න සිද්ධ වෙනවා. ඒ මොනවා? අම්මා එක්ක තමාගේ හැසිරීම මේ ආකාරයෙන් ඒ අවස්ථාවලට හැසිරුනේ නැත්තම් අම්මගෙන් ලැබිය යුතු අයිතිවාසිකම් ඒ වාගේම ආදර සංග්‍රහයන් ඒ වාගේම මතුවට ලැබෙන තියෙන දේපල අප්‍රමාණ දේවල් මෙලොව වශයෙන් ලෞකික වශයෙන් ලබන අතර මරණින් මත්තේහි අම්මා නිසා කොච්චර අපායන් සිද්ධ වෙනවද? කොයි තරම් දුක්ඛ කම්කටොළට වැටෙන සිද්ධ වෙනවද? අම්මව හරියට ආශ්‍රය නොකළොත්. ඒක නිසා අම්මව ආශ්‍රය කිරීමේදී එයාට මෙලව වශයෙන් අනර්ථයක් නොවෙන්නේ. Tamange පීඩාවට හේතු නොවෙන්නේ. ඒ වගේම ලැබෙන සියලු ලාභ සත්කාර හානියක් නොවෙන්නේ. ඒ වගේම මරණින් මත්තේ මරණින් මත්තේ මේ අම්මෙක් ඇතුළු කොල්ලා සසර දුක් නොවිදී පීඩාවන් වලට ගොදුරු නොවේ තත්ත්වයක් හදා ගැනීම සඳහා මොහු විසින් ඒ අම්මත් එක්ක ලොකු දැනීමකින් ආශ්‍රයයටපත් වෙනවා. ඒ මොකද්ද? අර අම්මා ඒ අසුරු කිරීමේදී මිත්‍ර භාවයට කොටස්කාරයෙක් වෙනවා. ඒතර ප්‍රධාන කාරණය අම්මාගේ පැවතුම්. අපි මේ නිදසුලකට මේ ගත්තේ අම්මව අම්මාගේ පැවතුම් নানা ආකාර උනත් ඒ අම්මාගේ පැවතුම් එක්ක එකාසු කරන තමන්ගේ සිතුවිලි වලට කියන්න ඕන ඒ අම්මයි. ඒතර අම්මයි කෙනෙක් කෙනා පිට කෙනෙක්. ඒතර ඒ අම්මාගෙන් තමයි මම මේ සියලු සහාය ලැබලා තියෙනවා. ඒතර ආදී කරුණ ඉදිරිපත් කරගෙන ඉදිරිපත් කරගෙන යන පමණට ඒ අම්මා නිසා Tamanට ලැබෙන්න තියෙන අහිතකර අයිතිවාසිකම් සංවිධාන ඔක්කොම ගිලාවයි. ඒ වැටෙනවා. ඒවා දුර්වල. ඒ දුර්වල කිරීමට ඔහු ඉදිරිපත් කරන කරුණු අන්න අම්මා පිළිබඳව බොහෝ දේ දැනගැනීම. ඒකට අපි මේ බොහෝ දේ දැනගන්න තමයි ඒ ඒ දේ එක්ක තමාගේ සම්බන්ධතාවය තමන්ට අනන්තයක් නොවන ආකාරයෙන් පවත්වීම සඳහා ඒ ඒ කුජලයන් දැන් සමහරු ඉන්නවා ගාහ කතා කරන්න සමහරු ඉන්නවා වැඩි කතා කරන්න සතුන සමහරු ඉන්නවා කතා කරනකොට මැද්දට වැල්ලා නම් මොකක් හරි එක විනාශ කරන කුජල. ඔය අපි කතා විතරක් ගන්න. ඒ හැම එකක්ම ඒ හැම එකක්ම ඒ ඒ පුජ්‍යලයන්ට වෙන් වූ අයිතිවාසිකම්. ඒතකොට ඒවත් එක්ක සමාජයේ ඒ අවස්ථාව අර කිව් කොටස් වලින් ඒ ඒ අවස්ථාවට තමයි පිළිපැදින හැටි න්යාගේ මේ වැඩේට ඉඩ දෙන්න. දැන් යම් මැද්දට මැල්ල කතා කරනවා. දැන් මොකක් හරි හොඳ වැඩක සාකච්ඡා කතා කරනකොට අර ඇවිල්ලා හිටන් මොකක් හරි වෙන අනම්මන කතා කරන්න උනවා. ඒ වෙලාවට එයා මේ පුජ්‍යලයාගේ මානසික මට්ටම ගැන දැනලා ඉතින් ඒකට එකඟ වෙන්න තරම් තමාගේ සිතට කරුණු ගන්නවනම් අන්න භාවසක්ති කියන්නේ. ඒකට ඕවා එකින් එකට එකින් එකට වෙන් වෙන් වශයෙන් ගන්න බෑ. නමුත් ඒ ඒ බුද්ධලය ඒ ඒ වස්තුව දැන් අපි කෙටියෙන් ගත්ත ළමේ පුදු ළමේ බින්දර වලට පළමෙන් අත තියලා කුච්ච ගත්තට පස්සේ ඒ කුච්ච ගත්ත ඒ ළමයා දෙවනුව බින්දර පේනකොට ඉඳලා පෙන්නකොට එයා ඒ ගින්දර පිළිබඳව එයා බොහෝ දෙනෙක් දැන ගැනීමක් ඒ දරුවා තුළ තියෙනවා. ඒ මොකද්ද? ඕකට කිට්ටුවේ නම්. කිට්ටුව කිට්ටුවට පිච්චෙනවා. පිච්චෙනොත් මට උඟක් රිදෙනවා. ආදී වශයෙන් ඒ ළමය එයාගේ වයසේ හැටියට ගින්දර පිළිබඳව බොහෝ දේ දැන ගන්න නිසා දත යුතු දේ දන්න නිසා ඒ එයා අනර්ථයක් සිදු කරනගෙන බේ. ඒතකොට ඒ දේවල් පිළිබඳව අපි ඒකේ ආකාරවලින් දැනගෙන අපේ දැනීම සමුදාය ගුරුකොල්ල බැලුවොත් ඒ මහා දැනීමක් තියෙන පුද්ගලෙ. මහා ගොල්ලොත් දන්නේ. එයාගේ දැනීම පුත්වලට දැම්මොත් මහා ලොකු පුද්ගඩ කියන තරම දැනීමක් එයා ළඟ තියෙනවා. ඒකේ වස්තුත් එක්ක එයා ආශ්‍රය කරපු හැටිත් ඒවෙන් දෙවිච්ච හැටිත් ඉදිරියේ ලැබෙනා උදෙන් දුකින් බේරීම සඳහා ඉදිරිපත් කිරීමට ඔහුගේ දැනීම තුළ තියෙන කරුණ බැලුවොත් මහා ලොකු දැනීම. අන්‍යයා තමයි බාහසති කියන්නේ. නැතුව මොන හරි අනම්මනම් ටිකක් කවි වෙච්චර ගන්නවා. අර අලගිය වන්නේ එකයි වෙච්චර ගන්නවා ගජමන් ඕනේ වෙච්චර ගන්න මේ මොනවා දැනගත්ත කිසිය. ඒව නිකන් මේ නිකන් තේරුවද නැති දේවල්. ඊ අවස්ථාවද සමාඩ අනර්ථයක් සිද්ධ නොවෙන්න මේ ලෝකයේ ආශ්‍රය කරන් ගන්න මිනිහා අන්න බොහෝ දේ දන්නා බුද්ධලේ ඒ දැනීම තමයි බුදුහාමුදුරුවෝ මේ අගය කරලා පෙන්නන්නේ. එතකොට දැන් අපි මේ සූත්‍රයේ සීලය මිත්‍ර භාවයයි අසුපිරුතන් ඇති බවයි කියන දෙකයි අදට අලුතෙන් ගත්තේ. එතකොට මේකට සම්බන්ධකම් පැවැත්වුවා සීලය, බ්‍රහ්මචර්යය මිත්‍ර භාවයයි බාහුසත්‍ය කියන මේ එකත් එක්ක හතරක් අපි ගිය පාරයි මේ පාරයි විස්තර කරනවා. නමුත් දැන් මෙන්න ඒ මුලදම භෝග වර්ණ ආරෝග්‍ය සීල බ්‍රහ්මචර්ය මිත්‍ර භාවය බාහුසත්‍ය කියන මෙතෙන් එනකොට අපි ලෝකයේ ආශ්‍රය කරන දුකක් නොවිඳින්නයි අපි දැනගන්නේ. ඒකෙන් කරන්නේ මොකද්ද? අපි ලෝකයේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ලෝකයේ අපේ ඇසුරට ලැබෙනා වූ යම් යම් නානා දේවල් වලින් දුකක් නොවිඳ ජීවිතය පරිහරණය කිරීමේ සංවිධානාත්මක විරමුල් වැඩපිළිවෙල අපේ ජීවිතයට එක්කස්. නමුත් බුදුහාමුදුරු එතෙන්දී ඉස්සරහට දැම්මේ මොකද්ද ඊළඟට? ප්‍රඥා. ප්‍රඥාව නම් මේක බෞද්ධ වශයෙන් අපි කවුරුත් අහලා තියෙන්නේ. නමුත් ඒ අපි කතා කරන ප්‍රඥාව අපි නිගමන දීලා තියෙන්නේ නිවැරදි තීරණ දීම තමයි ප්‍රඥාව. ඒකනේ නිවැරදි තීරණය තමයි මෙතන ප්‍රඥාවට කියන අර්ථය ගන්නෙ නිවැරදි තීරණ දීම. නමුත් මේ නිවැරදි තීරණය නිවැරදි තීරණය මේ කියන කාරණා ටික දැන් විස්තර කරපු කාරණා ටිකත් එක්ක ගන්නකොට ලෞකික අයිතිවාසිකම ලබන කුජලයාගේ ඒ ලෞකික අයිතිවාසිකමේ තියෙන කෙලවර කෙලවර තීරණය කරලා ඒකත් එක්ක තමාගේ ජීවිතය සම්බන්ධ කළ යුතු ආකාරය පෙන්වන එකයි මේ ප්‍රඥාවෙන් වෙන්නේ. දැන් කිව්වා ජීවිතයේ දුකකටපත් නොවෙන්න වග බලා ගැනීම කරුණ එකයි. නමුත් ඒ ආකාරයෙන් ජීවත් වෙන අපට ලෝකෙක ඉඳ හම්බෙන්නේ කොච්චර කාලෙද? දැන් මනුෂ්‍ය ලෝකේ නම් අවුරුදු 100යි සාමාන්‍ය ගණන. ඒ වැඩි යනවා ඒ වගේ හදිසි සිද්ධි. අද දිව්‍ය ලෝක තියෙනවා කල්ප ගණන් ආයත තියෙනවා බ්‍රහ්ම ලෝක. එතකොට ඊ කොයි ලෝකෙට ගියත් උත්පත්තියක් තියෙනවා ජීවත් වීමක් තියෙනවා අවසානයක් තියෙනවා උපාද කිති භංග කියන මේ ක්‍රමය යටතේ ඒක නිසා මේ පින්නොත් පිරිස මේ විදිහ උත්සාහ ධර්මින් මේ ජීවිත පිළිබඳව වගකියා ගැනීමේ ක්‍රියාව යොදමින් කරන්නා වූ මහා වටිනා පුණ්‍ය කර්මය දෙස බලා සතු වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාපැසු කරනා ස්ථානවලට අදිබ්බෝධ සියලුම දිව්‍ය රාජ්‍යමය මේ පින් අනුමෝදන් වෙමින් ඒ සතුටටපත් වෙනා දිව්‍ය රාජ්‍යන් සමූහයාගේ ආශිර්වාදය මේ සම්පතම ලැබේවා. ඒ වාගේ මේ දිව්‍ය රාජ්‍ය සමූහයාටත් තම තමන් නමින් නිසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් බෝධ පින්නුතුන්ට ලෝසතුන්ට සම්පතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම්මද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.